සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ගමක්කදං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 එවං මේ සතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තමනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ සත්‍රකෝ භගවා බික්ඛෝ ආමන්තේසේ බලන්තේති කෝ දේවික්ඛෝ භගවතෝ පත්තස්සෝ සුන් භගවායේ තදවච සත්පුරිස ධම්මං ච භික්ඛවේ ධම්මං දේසිස්සාමි අසම්පුරිස ධම්මං තං සුනාත සාදුකං මනසිකරත වාසිස්සාමි සන්දවන්ත සත්පුරිස පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරියත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඊට වටිනා ශ්‍රේෂ්ඨ සූත්‍ර ධර්මයක් මාත්‍රකාවසෙන් තබාගත්තේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයෙහි සත්පුරුෂ සූත්‍රය මේ සත්පුරුෂ සූත්‍රයෙන් සියල්ල අවබෝධ කරගත් සරුවත්න රාජෝත්තමයන් වහන්සේ සත්පුරුෂ ගුණයෙහි පිහිටලා ශාසනික ප්‍රතිපත්ති පුරා ගැනීමට උපකාර වෙන වටිනාම ශ්‍රේෂ්ඨ ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ දේශනා කොට වදාළ ශ්‍රේෂ්ඨ ධර්මය අනුව අපි සිහියට නගා ගන්නකොට අසත්පුරුෂ ධර්මයේ පිළිබඳවත් එතන සඳහන් වෙනවා. සත්පුරුෂ ධර්මය පිළිබඳවත් අසත්පුරුෂ ධර්මයේ පිළිබඳවත් භාග්‍යවතුන් වහන්සේ ඊ타මත්ම වැඩගත් ධර්ම අනුශාසනාවක් මේ සත්පුරුෂ සූත්‍රයෙන් දේශනා කළා. ඒවන් මේසතං ඒකං සමයන් භගවා සාවස්තියං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. ඒ සමයේහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර 제තවනාරාමේ අනාථපිණ්ඩික සිටුවරයා විසින් කරවන ලද මේ 제තවනාරාමේහි වැඩ ඉන්න සමයකදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ එහි රැස්ුණා වූ භික්ෂුන් වහන්සේලා අමතා මිසේ දේශනා කොට වදාලා සත්පුරුෂ ධම්මංච වූ භික්කවේ ධම්මං දේශිස්සාමි මහණෙනි මේ සත්පුරුෂ ධර්මය මම දේශනා කරනවා මැනවින් අසත්පුරුෂ ධම්මංච තං සුණාත සාදුකං මනසිකරවත වාසිස්සාමීති එවැගේම අසත්පුරුෂ ධර්මයේද මම දේශනා කරනවා මේ මනාව අසාගනු මැනවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාලා එතන රැස්නා වූ ස්වාමින් වහන්සේලා එසේ ස්වාමීනි අපි ඒ ධර්මයේ මනාව සුරක්ෂිතව අසා සිටෙහි දරාගෙන ඒ ධර්මයට අනුව පිළිවෙත් පුරන්ට අදිස්ථාන බල පිහිටවා ගන්නවා කියන අදහසින් ඒ රැස්නා වූ ස්වාමින් වහන්සේලා සෝදානම් වුණා ඒ අවස්ථාවේ සියල්ල අවබෝධ කරගත් සරුවත්න රාජෝත්තමයන් වහන්සේ මේ සත්පුරුෂ ධර්මයේ පිළිබඳවත් අසත්පුරුෂ ධර්මයේ පිළිබඳවත් මනාව ධර්ම දේශනාවක් දේශනා කොට වදාළා. මෙතන ඊ타ත්ම සත්පුරුෂ ධර්මයකින් පෙන්눔 කලන්නේ තුන් ලෝකයේම ශ්‍රේෂ්ඨ උත්තරීතර ගුණයක් ආරක්ෂා කරගෙන ජීවිතය සකස් කරගත්ත සියල්ලත් අවබෝධ කරගත්ත ලෞතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි සත්පුරුෂ ගුණෙහි පරතට ගියා වූ මහෝත්තමයන් වහන්සේ. ඒ සත්පුරුෂ මහෝත්තමයන් වහන්සේ කෘතවේදීත්වය ඒ වාගේම කළගුණ සැලකීම දන්න කළගුණ සැලකීම මතක තියෙන කළගුණ සැලකීමෙන් කටයුතු කළ මහා උත්තමයන් වහන්සේ නමක් කළගුණ සල්ලකා සලකන්නන් අතර ශේෂ්ඨත්වයටපත් උනේ ලෞතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. ඒ නිසා සත්පුරුෂ ගුණයෙහි එතමන් වහන්සේ පරතරටම ගියා. කරගුණ නොදන්න කළගුණ සලකන්නේ නැති ප්‍රතිවේදීත්වයක් නැති තමන් උසස් කොට අනුන් පහත් කොට ගන්නා වූ අසත්පුරුෂ ධර්මයේහි පිහිටලා ශාසනික කටයුතු කරන අසත්පුරුෂ පිරිසකුත් ඉන්න බව භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා ධර්මයෙන් උගන්වා වදාළා. ඒ නිසා අපි කාල වේලාව අනුව සලකලා බලමු මේ සත්පුරුෂ ධර්මය කාලඟ පිහිටනවද අසත්පුරුෂ ධර්මය කාලඟ පිහිටනවද කියන එක භාග්‍යවතුන් වහන්සේ පහදා දුන්න ආකාරයට නුවණින් සිහි කරලා බලමු. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා මේ ලෝකේ ඉන්න උසස් කුලයන් කෙරෙහි ඉන්න අය ශාසනයෙහි පැවිදෙන. ඒ පැවිදුණන් පස්සේ කල්පනා කරනවා මම උසස් කුලයකින් පැවිදි වෙච්ච කෙනෙක්. අනෙක් අය උසස් කුලයකින් නෙමෙයි පැවිදි වුනේ කියලා කල්පනා කරනවා. ඒ කම්පනා කරලා පහත් කුලයක අනික් අය ඉන්නේ මම උසස් කුලයක ඉන්නේ කියන හැඟීමෙන් අසත්පුරුෂ ධර්මයේ පිටලා කටයුතු කරනවා. ඒ වගේම උසස් කුලයක නොව අය කල්පනා කරනවා අපි උසස් කුලයක උපදුනේ නැතත් අපි ළඟ ලෝභ දේශ මොහ කියන මේ ක්ලේශ ධර්මයන් තිබුණොත් අපිට සාසනික ගුණ ධර්ම පුරන්න බෑ. ඒ නිසා අපි සාසනික ගුණ ධර්මයෙන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් සාමීති ප්‍රතිපන්න ප්‍රතිපත්තියෙන් අනුධම්මචාරීව යම් අවස්ථාවකදී අපි කාලය ගත කරනවා නම් අන්නේ කාලය ගත කරන ගුණවත් කෙනා කවදාවත් Taman උසස් කොට ගන්නෙ නැහැ අනුන් පහත් කොට ගන්නෙ නැහැ එහෙම Taman උසස් කොට අනුන් පහත් කොට ගන්නේ නැත්නම් ඒ අයගේ ළඟ සත්පුරුෂ ධර්මය පවතිනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා උසස් කුලයක මං උපදිලා ඉන්නේ ඒ නිසා උසස් කුලයෙන් ශාසනයට ඇතුල් වෙලා ඉන්නේ ඒ නිසා අනික් අය පහත් කුලවල ඉන්නේ කියලා අනික් අය පහත් කුලවල ඉන්නේ කියන හැඟීමෙන් තමන් උසස් කොට අනුන් පහත් කොට සලකනවා නම් එතන අසත්පුරුෂ ධර්මයක් බවට පත් වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. ඊළඟට උසස් කුලයෙන් මේ ශාසනයට ඇතුල් වුණත් මහා භෝග සම්පත්තියක් ඇති කෙනෙක් මම. මම උසස් කුලයක භෝග සම්පත්තියක් ඇති ඇතුව ඉඳලායි ශාසනයට ඇතුළුුනේ. අනිත් අය එහෙම නැහැ. අනිත් අය පහත් මේ භෝග සම්පත්තියක් නැති අය කියලා කල්පනා කරන අසත්පුරුෂ ධර්මයේ පිහිටපු අය. සත්පුරුෂ ධර්මයේ පිහිටපු අය කල්පනා කරනවා මම උසස් කුලයක නෙවෙයි භෝග සම්පත්තියක් මට ඇත්තෙත් නෑ. නමුත් එහෙම නැති වුණත් මම ලෝභ දේශ මොහ කියන අක්ෂල මූල ධර්මයන් යටපත් කරමින් ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ ඉදිලා සාමීති ප්‍රතිපන්න ගුණයේ යෙදිලා අනුධම්මචාරීව ශාසන පැවිද්දෙන් උතුම් ගුණ ධර්ම සම්පූර්ණ කරන කෙනෙක්. ඒ නිසා මම අනුන් පහත් කොට ගන්නෙ නැහැ. ඒ වගේම අනුන් හෙලා දකින්නේ නැහැ. මම සාමීති ප්‍රතිපන්න ගුණයෙන් අනුනම්මචාරීව ඒ ප්‍රතිපatti ධර්මයේ යෙදී වාසය කරන නිසා මගේ సంతානය තුළ සත්පුරුෂ ගුණය පවතිනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට යම් කෙනෙක් කල්පනා කරනවා මම ප්‍රසිද්ධියටපත් වෙච්ච කෙනෙක් මම ප්‍රසිද්ධියටපත් වෙච්ච කෙනෙක් අනික් අය ප්‍රසිද්ධියටපත් වෙලා නැහැ කියලා කල්පනා කරනවා. කල්පනා කරන ලෝභ දේශ මෝහ ආදී කෙලෙස් ධර්මයන් උපදවාගෙන අනුන් හෙලා දකමින් අනුන් පහත් කොට සැලකමින් කටයුතු කරනවා නම් ඒක අසත්පුරුෂ ධර්මයක් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. ඒ වගේම යම්කිසි කෙනෙක් ප්‍රසිද්ධියටපත් වෙන්නේ නැහැ. නැතුව ශාසන ධර්මයෙන් යුක්තව ලෝභ දේශ මෝහ ආදී අකුසල ක්ලේශ ධර්මයන් යටපත් කරමින් ධර්මාන ධර්ම ප්‍රතිපත්තියේ යෙදෙනවා සාමීති පටිපන්න ගුණයේ යෙදෙනවා අනුගම්මචාරීව සාසනික පිළිවෙත් මඟ අනුගමනය කරනවා අන්නේ අනුගමනය කරනකොට సంతානයේ තුල ලෝභ දේශ මොහ ආදී ක්ලේශ ධර්මයන් යටපත් වෙලා ප්‍රතිපත්ති ධර්මයේ පිහිටලා කටයුතු කරනවා අන්නේ කටයුතු කරනකොට අනුන් පහත් කොට Taman උසස් කොට ගන්නෙ නැහැ එහෙම ගන්නෙ නැත්නම් ඒ සත්පුරුෂයා ළඟ සත්පුරුෂ ගුණය පිහිටලා පවතිනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. ඊළඟට තවත් කෙනෙක් කල්පනා කරනවා මට ශාසනයට ඇතුළත් වුණෙන් පස්සේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානත්පත්ති කියන මේ සිව්පස ලාභය මනවින් මට ලැබෙනවා. ඒ ලැබෙන නිසා ලෝභ දේශ මොහාදී ක්ලේශ ධර්මයන් උපදිනවා. උපදිනකොට කල්පනා කරනවා මට විතරයි මේවා ලැබෙන්නේ අනික් අයට ලැබෙන්නේ නැහැ කියලා අනික් අය පහත් කොට Taman උසස් කොට සලකනවා සිව්පසේ. එහෙම සත් එහෙම කටයුතු කරන්නේ අසත්පුරුෂ ධර්මය පවතින නිසා බව භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළා. යම් කිසි කෙනෙක් ඒ චීවර පින්ඩපාත සේනාසන ගිලානක්පත්ති කියන මේ සිව්පසේ ලාභය නිසි ආකාරව ලැබෙන්නේ නැහැ. නමුත් කල්පනා කරනවා ඒ සිව්පස ලැබීමෙන් ලෝභ දේශ මොහ ආදී අකුසල ධර්මයන් යටපත් කරන්න බෑ. ඒ නිසා ඒ වාගේ උතුම් මේ ලෝභ දේශ මොහ ආදී අකුසල ධර්මයන් යටපත් කරන්න පුළුවන්කම තියෙන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදී සාමීති ප්‍රතිපන්න ගුණයේ යෙදලා අනුධම්මකාරීව අතීත බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනුව පිළිවෙත් මඟ අනුගමනය කරනකොට ලෝභ දේශ මොහ ආදී ක්ලේශ ධර්මයන් අටපත් වෙලා තමන්ගේ సంతානයේ උතුම් සත්පුරුෂ ගුණය පිහිටනවා. අන්නේ සත්පුරුෂ ගුණය පිහිටනකොට කවදාවත් අනුන් හෙලා දකින්නේ නැහැ. අනුන් යහ මේ යටපත් කොට කටයුතු කරන්නේ නැහැ. තමන් උසස් කොට කටයුතු කරන්නේ නැහැ. ඒ සත්පුරුෂ ගුණයේ පිහිටලා මනාව කටයුතු කරන ප්‍රතිපත්ති ධර්මයන් සම්පූර්ණ කරගන්න යන කෙනෙක් බවට පත් වෙනවා නම් අන්න ඒ කෙනා සත්පුරුෂ ධර්මයේ පිහිටලා කටයුතු කරනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. ඊළඟට තවත් කෙනෙක් මම ආනන්‍ය සේනාසනයකට වෙලා ප්‍රතිපත්ති ධර්මයන් සම්පූර්ණ කරන කෙනෙක්. මං උසස් කෙනෙක් ආරණ්‍ය ප්‍රතිපදාව අනුගමනය කරනවා කියන කල්පනා කරනවා කල්පනා කරලා අර ලෝභ දේශ මොහ ආදී ක්ලේශ ධර්මයන් එකතු කරගෙන අනික් අය යටපත් බවට පත් කරලා Taman උසස් කොට සලකාගෙන කටයුතු කරනවා එහෙම කරන්නේ සත්පුරුෂ ගුණයක් නැහැ අසත්පුරුෂ ගුණයක පිටනා කටයුතු කරන නිසායි කියලා මේ අසත්පුරුෂ ධර්මයේ පවතින බව භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළා ආනන්‍යගත වුණේ නැතත් මම ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ අනුධම්මචාරීව සාමීති පටිපන්න ගුණෙහි යෙදিলা ඒ ආනන්‍යගත නොවුනත් මම ලෝභ දේශ මොහාදී අකුසල චේතනා අකුසල ධර්මයන් යටපත් බවට පත් කරලා උතුම් ගුණයන් පිළිතලා කටයුතු කරනවා. ඒ කටයුතු කරන නිසා මම කවදාවත් මගේ సంతානයේ අනුන් කියලා දක්වන්නේ නැහැ. අනු යටපත් කොට දක්වන්නේ නැහැ. Taman උසස් කොට ගන්නෙ නැහැ. එහෙම ගන්නෙ නැත්නම් මගේ సంతානය තුළ සත්පුරුෂ ධර්මයේ පිහිටලා තියෙනවා කියලා දැනගන්නවා. ඒ දැනගන්නකොට ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පුරණ පුද්ගලයා තුළ සත්පුරුෂ ධර්මයේ පිහිටලා කටයුතු කරනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පහදා දුන්නා. ඊළඟට තව කෙනෙක් කල්පනා කරනවා මම විනයදර කෙනෙක්. අනෙක් අය විනයදර නැහැ. අනෙක් අය විනයදර නැති නිසා මම ලෝභ දේශ මොහ ආදී අකුසල චේතනාවන් මුල් කරගෙන අනුන් එලා දක්වමින් අනුන් යටපත් කරගෙන තමන් උසස් කොට සලකාගෙන වාසය කරනවා. අන්න එහෙම වාසය කරනවා නම් ඒ පුද්ගලයා තුල අසත්පුරුෂ ධර්මයේ පවතිනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළා. ඒ වගේම යම් කිසි කෙනෙක් මම විනයදර නෑ. මම ශාසනික වශයෙන් අනුධම්මචාරීව ඒ වගේම සාමීති පටිපන්න ගුණයෙන් ඒ වගේම ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදিলা ශාසනික පිළිවෙත් මඟ අනුගමනය කරනවා. ඒ අනුගමනය කරනකොට මගේ సంతානය තුළ ලෝභ දේශ මොහ ආදී අකුසල චේතනාවන් යටපත් බවටපත් වෙනවා. මම විනයදර නැති වුණත් මගේ ශාසනික ගුණ ධර්මයේ තියෙනවා. ඒ නිසා මම අනුන් හෙලා දක්වන්නේ නැහැ. තමන් උසස් කොට ගන්නෙ නැහැ. අනුන් පහත් කොට සලකන්නේ නැහැ. තමන් උසස් කොට ගන්නෙ නැහැ. ගන්න නැතුව තමන් සත්පුරුෂ ධර්මයේ පිහිටලා කටයුතු කරනවා නම් ඒ කටයුතු කරන සෑම දෙනා තුළම සත්පුරුෂ ධර්මයේ පිහිටලා තියෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. ඊළඟට යම්කින් තවත් යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා මම ධර්ම කතික කෙනෙක්. අනික් අයට ධර්ම කතිකත්වයක් නැහැ. මම ශාසනයේ ධර්ම කතිකව ලෝක දේශ මොහාදී අකුසල චේතනාවන් මුළුන් කරගෙන අනුන් යටපත් කරලා තමන් උසස් කොට අරගෙන කාලය ගත කරනවා. එහෙම කාලය ගත කරනකොට තමන්ට ඒ අකුසල චේතනාව නිසා අසත්පුරුෂ ධර්මයක් సంతානේ ගොඩනගෙනවා. අසත්පුරුෂ ධර්මයක යෙදී වාසය කරනවා. යම් කෙනෙක් සත්පුරුෂ ධර්මයේ පිහිටලා ඒ තමන් බෞද්ධක භාවයටපත් වෙලා නැහැ. නමුත් මා ළඟ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තියෙනවා. අනුගම්මචාරීව කටයුතු කරනවා. ඒ වගේම බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලාට අනුවපියා කරනවා. මගේ ලෝභ දේශ මොහ ආදී අකුසල චේතනාවන් මං යටපත් කරනවා. යටපත් කරලා අනුන් හෙලා දකින්න නැතුව අනුන් පහත් කොට සලකන්නේ නැතුව තමන් උසස් කොට සලකන්නේ නැතුව ඒ සාමීති පටිපන්න ගුණයේ පිහිටලා කටයුතු කරනවා අන්නේ කටයුතු කරනකොට මගේ సంతානයේහි සත්පුරුෂ ගුණය පිහිටනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළා මේ විදිහට උතුම් ගුණයන් ආරක්ෂා කරගන්න ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරන අයගේ సంతානය තුළ මේ ධර්මය පවතින සත්පුරුෂ ධර්මය පවතිනවා. අසත්පුරුෂ ධර්මය පවතින්නේ එතකොට අර අනුන් හෙලා දකින, තමන් උසස් කොට ගන්න කෙනෙක්ගේ సంతානයේ පවතින්නේ එතකොට අසත්පුරුෂ ධර්මයක් කියන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළා. ඒ වගේම තවත් කෙනෙක් කල්පනා කරනවා මම කිතිවිරකාංගය දුතාංග සමාදන් වෙලා ඉන්නේ. මන් තුන් සිවුරෙන් වෙන් වෙලා වෙන් වෙන්නේ තුන් සිවුරෙන්ම කාලය ගත කරනවා. ඒ නිසා මම ලෝභ දේශ මෝහ ආදී අකුසල චේතනාවන් මුල් කරගෙන තමන් උසස් කොට මම කිචීවරිකාංගය සමාදන් වෙලා ඉන්නේ කෙනෙක්. ඒ නිසා අනෙක් අයට එහෙම නැහැ. ඒ අය පහත් කොට සලකමින් තමන් උසස් කොට සලකාගෙන වාසය කරනවා. එහෙම වාසය කරනකොට ඒ තනත්තාගේ సంతානේ අසත්පුරුෂ ධර්මයේ ගොඩ මේ නැගෙනවා යම් කිසි කෙනෙක් කල්පනා කරනවා මම තිතීවරාංගයක් සමාදන් වෙලා නැහැ මම උසස් ප්‍රතිපත්ති ධර්මයක යෙදී වාසය කරනවා මම ලෝභ දේශ මෝහ ආදී අකුසල චේතනාවන් යටපත් කරගෙන ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ යෙදී බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලා අනුව ගමන් කරමින් අනුන් හෙලා දක්වන්නේ නැතුව තමන් උසස් කොට ගන්නෙ නැතුව මම කාලය ගත කරනවා. ඒ කාලය ගත කරනකොට මගේ సంతානිය තුළ සත්පුරුෂ ගුණධර්මය ආරක්ෂා වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ පෙන්눔 කළා. ඒ වගේම තවත් කෙනෙක් කල්පනා කරනවා මම පින්ඩපාත පින්ඩපාතිකාංගයේ සමාදන් වෙලා කාලය ගත කරනවා. අනික් අය පින්ඩපාතිකාංගයේ සමාදන් වෙලා කාලය ගත කරන්නේ නැහැ. ඒ නිසා ලෝභ දේශ මොහ ආදී අකුසල චේතනාවන් මුල් කරගෙන තමන් උසස් කොට මම පින්ඩිපාතිකාංගයේ සමාදන් වෙලා කාලය ගත කරන්නේ අනුන් එහෙම නැහැ ඒ නිසා අනුන් පහත් කොට සලකනවා තමන් උසස් කොට සලකනවා අන්නේ තමන් පහ තමන් උසස් කොට අනුන් පහත් කොට සලකන්නා වූ තනත්තාගේ సంతානය තුළ අසත්පුරුෂ ධර්මය පවතින. ඒ වගේම සත්පුරුෂ ධර්මයක් හැටියට මම පින්ඩිපාතිකාංගයේ සමාදන් වෙලා නැහැ. නමුත් ලෝභ දේශ මොහ ආදී අකුසල චේතනාවන් යටපත් කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදී උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලාට අනුව පිළිවෙත් මාර්ගයේ යෙදී වාසය කරනවා. ඒත් එක්කම මං කවදාවත් අනුන් හෙලා දක්වන්නේ නැහැ. අනුන් පහත් කොට සලකන්නේ නැහැ. තමන් උසස් කොට සලකන්නේ නැහැ. ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ වාසය කරමින් ඉන්න නිසා මගේ సంతානය තුල සත්පුරුෂ ධර්මයේ වැඩෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒත් එක්කම තවත් කෙනෙක් සේනාසන සේනාසනිකාංගය සමාදන් වෙලා වාසය කරනවා. ඒ සේනාසනාංගය සමාදන් වෙලා වාසය කරනකොට තමන් පහත් තමන් උසස් කොට අනුන් පහත් කොට වාසය කරනවා. ඒ වාසය කරන අවස්ථාවේ තමන්ගේ సంతානය තුළ අසත්පුරුෂ ධර්මයේ බලපවත් වෙනවා ලෝභ දේශ මොහ ආදී අකුසල චේතනාවන් මුදුන්පත් වෙනවා මුදුන්පත් වෙනකොට අසත්පුරුෂ ධර්මයක් පවතිනවා යම් කෙනෙක් ඒ තේනාසනාංගිකාංගය සමාදන් වෙන්නේ නැතුව ශාසන ප්‍රතිපත්තිය සම්පූර්ණ කරමින් උතන්ස් කුලවල ඉපදෙන්නේ නැතුව තමන්ගේ ශාසන ප්‍රතිපදාව අනුගමනය කරන ශාසනික ගුණේ දියුණු කරගෙන යනවා. එහෙම යනකොට සත්පුරුෂ ධර්මය තමන්ගේ సంతානයේ දියුණු වෙනවා අසත්පුරුෂ ගුණය ඉවත් වෙලා යනවා කියන එක භාගතුන් වහන්සේ පෙන්눔 කළා. ඊළඟට තවත් කෙනෙක් කල්පනා කරනවා මං සෝසාසනිකාංගය සෝහනේ වාසය කිරීම පිණිස ඒ පිළිවෙත් මඟ අනුගමනය කරමින් කාලය ගත කරනවා අනික් කෙනෙකුට එහෙම මේ සොහොන් භූමියේ වාසය කරන්න බෑ. ඒ නිසා මං උසස් අනික් අය පහත් කියලා අනික් අය යටපත් කොට තමන් උසස් කොට ගුණවත් බව අගවමින් ලෝභ දේශ මොහ ආදී කෙලෙස් ධර්මයන් හිතේ තියාගෙන අනුන් පහත් කොට තමන් උසස් කොට සලකනවා නම් එතන අසත්පුරුෂ ධර්මයේ පවතිනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. යම් කිසි කෙනෙක් ඒ සෝසාසනිකාංගය සමාදම් වෙන්නේ නැතුව ශාසන ප්‍රතිපදේ ප්‍රතිපදාවේ යෙදලා අනුධම්මචාරීව ඒ වගේම බුදුපසේ බුදුමහරහත් පුතුමන් වහන්සේලාට අනුකූලව ඒ ශාසන ප්‍රතිපදාවේ යෙදී වාසය කරනකොට කවදාවත් ගුණ ධර්මයක් පුරන කෙනෙක් අනුන් හෙලා දක්වන්නේ නැහැ. තමන් උසස් කොට ගන්නෙ නැහැ. ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදී සත්පුරුෂ ගුණයෙහි පිහිටලා කටයුතු කරනවා. අන්නේ කටයුතු කරනකොට තමන්ගේ సంతානයේ සත්පුරුෂ ධර්මයක් පවතිනවා කියන එක භාග්‍යතුන් වහන්සේ පෙන්눔 කළා. ඊළඟට අබ්බෝෂිකානිකංගය ඒ වාගේ මම ගහස් නැති තැනක එහෙම නැත්නම් හොඳට අහස අහස පේන තැනක මම වාසය කරන්නේ කියලා අබ්බෝකාසිනිකාංගයේ සමාදන් වෙලා වාසය කරනවා. <coughs> දුතාංග ධාරීව. නමුත් ලෝභ දේශ මොහාදී අකුසල චේතනාවන් මුල් කරගෙන මම මේ වාගේ දුතාංගයක් සමාදන් වෙලා ඉන්නේ අනික් අයට එහෙම කරන්න බෑ. ඒ නිසා අනික් අය පහත් කොට සලකමින්, Taman උසස් කොට සලකමින් වාසය කරනවා. ඒ වාසය කරනකොට ඒ තනත්තාගේ సంతානයේ අසත්පුරුෂ ධර්මයේ ගොඩ නැගෙනවා. යම් කිසි කෙනෙක් මම සෝසාසිනිකාංගයේ අභෝසකානිකාංගයේ සම්මාලං වෙලා නැහැ නමුත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදී වාසය කරනවා. ඒ වාසය කරන නිසා මගේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් තියෙනවා අනුධම්මචාරීව වාසය කරනවා බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලාට අනුව ගමන් කරනවා ඒ නිසා මම අනුන් පහත් කොට සලකන්නේ නැහැ. තමන් උසස් කොට සලකන්නේ නැහැ. එහෙමනම් තමන්ගේ సంతානය තුළ සත්පුරුෂ ධර්මයේ පිහිටලා වාසය කරනවා කියන එක භාග්‍යතුන් වහන්සේ පෙන්눔 කළා. ඊළඟට යවත් තවත් කෙනෙක් මේ ඒකාසනික අංගයේ සමාදන් වෙලා වාසය කරනවා. ඒ කියන්නේ ඒක ආසනයකම වාඩි වෙලා ආහාර පාන ගැනීම ආදිය සිදු කරනවා. අනිත් අය එහෙම නැහැ තැන් තැන් වල ඉඳගෙන ආහාර පාන ආදිය ගන්නවා. ඒ නිසා මම උසස්. අනිත් අය පහත් කියලා කල්පනා කරනවා. එහෙම කල්පනා කරනකොට අර ලෝභ දේශ මොහ ආදී ක්ලේශ ධර්මයන් ඉස්මතු වෙලා අනුන් පහත් කොට Taman උසස් කොට ගන්නකොට අසත්පුරුෂ ධර්මයේ තන් సంతානෙ දිනු වෙනවා. එහෙම එනකොට ඒ ගුණ ධර්ම පිරිහිලා යනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් ඒ ඒකාසනිකාංගයක් සමාදන් වෙන්නේ නැතුව ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදී ඒ කුසල ශක්තිය මුදුන්පත් කරගෙන පාරමී ගුණයක් මුදුන්පත් වෙනසේ කටයුතු කරනවා නම් අනුන් පහත් කොට සලකන්නේ නැහැ. තමන් උසස් කොට සලකන්නේත් නැහැ. ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදී වාසය කරන නිසා සත්පුරුෂ ගුණයක් Tamanගේ సంతාණය තුළ දිනු වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කොට වදාළා. ඊළඟට නේසාංගනිකාංගය සමාදන් වෙලා වාසය කරන මම නිදියන්නේ නැතුව වාඩි වෙලාම මගේ ශාසන ප්‍රතිපත්තිය මම රකින්නවා. අනික් අයට එහෙම කරන්න බෑ. ඒ නිසා මම ලෝභ දේශ මොහ ආදී අකුසල චේතනාවන් මුල් කරගෙන අනික් අය පහත් කොට තමන් උසස් කොට සලකනවා. අන්න එහෙම සලකනකොට තමන්ගේ సంతානයේහි අසත්පුරුෂ ධර්මයක් ගොඩනගෙනවා. අන්නේ අසත්පුරුෂ ධර්මයේ ගොඩනගාගෙන කාලය ගත කරනවා කියන එක භාග්‍යතුන් වහන්සේ පෙන්눔 කළා. යම් කෙනෙක් එහෙම මේ වාසය කරන්නේ නැතුව ලෝභ දේශ මොහ ආදී අකුසල චේතනාවන් යටපත් කරගෙන මම ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදී වාසය කරන නිසා මගේ సంతානය තුළ සත්පුරුෂ ගුණ ධර්මයක් තියෙනවා කියන එක දැනගනිමින් වාසය කරමින් සත්පුරුෂ ගුණයේ පිහිටලා වාසය කරනවා කියන එක භාග්‍යතුන් වහන්සේ පෙන්눔 කළා. මේ විදිහට උතුම් ගුණ ධර්මයන් ආරක්ෂා කරන సంతානයක <coughs> සත්පුරුෂ ධර්මයේ පිහිටනවා. ලෝභාදී කෙලෙස් ධර්මයන් එක්ක අර ගුණ ධර්මයන් වල යෙදී වාසය කළත් අනුන් පහත් කොට, Taman උසස් කොට සලකන කෙනෙකුගේ సంతානෙහි අර සත්පුරුෂ ගුණය පිහිටන්නේ අසත්පුරුෂ ගුණය තමයි පිහිටන්නේ කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ වගේ මේ විදියට මුතුන් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන සාසනික ප්‍රතිපත්තියේදී දොකාංග ධාරීව යම් කෙනෙක් සාසනික කටයුතු සිදු කරන අතර අර ලෝභ දේශ මෝහ ආදී අකුසල චේතනාවන් මුල් කරගෙන තමන් උසස් කොට මම දුතාංග ධාරී කෙනෙක්. අනෙක් අය ඒ දුතාංග ධාරීව කටයුතු කරන්නේ නැහැ කියලා පහත් කොට සලකනවා නම් ඒ සලකන සෑම දෙනාගේම సంతානය තුල තමන් උසස් කොට ගන්නා වාරයක් පාසාම අසත්පුරුෂ ධර්මයක් පවතිනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළා. අන්නේ පෙන්눔 කරපු ධර්මයට අනුව අපි නුවණින් සලකාගෙන මේ දුතාංග ධාරීව හිටියත් අර උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගන්නේ නැතුව ලෝභ දේශ මෝහ ආදී අකුසල චේතනාවන් මුල් කරගෙන තමන් උසස් කොට ගන්නා වාරයක් පාසාම අසත්පුරුෂ ධර්මයක් තමන්ගේ సంతානිය ගොඩ නැගෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. රාම් යම්ස කෙනෙක් මේ දුතාංග ධාරීව වාසය කරන්නේ නැතුව ධර්මාන ධර්ම ප්‍රතිපත්තියේ යෙදී කුසල් අරමුණු මුදුන්පත් කරගෙන බුදු පසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා ගමන්ගත් නිවන් මාර්ගයේ ගමන් කරනවා නම් ඒ ගමන් කරන වාරයක් පාසාම තමන් උසස් කොට ගන්න නැතුව තම අනුන් ප්‍රහත් කොට ගන්න නැතුව ඉන්න වාරයක් ගානේම සත්පුරුෂ ගුණය ඒ సంతානයේ තුල පවතිනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. ඊළඟට යම් කෙනෙක් කල්පනා කරනවා මම ශාසනික පිළිවෙත් මඟ අනුගමනය කළා ප්‍රථම ධානය ලබාගෙන වාසය කරනවා. ඒ ප්‍රථම ධානය ලබාගෙන වාසය කළාට මගේ సంతානේ ලෝභ දේශ මොහ තියෙනවා. ඒ ලෝභ දේශ මොහ තියෙනකොට කල්පනා කරනවා මම ධානලාභියෙක්. පළවෙනි ධානය ලබාගත් කෙනෙක්. අන් කෙනෙකුට ඒක නෑ. ඒ නිසා මං උසස් අනික් අය පහත් කියලා කල්පනා කරනවා. ඒ වගේම යම් කෙනෙක් මට පඨම ධානලාභී බවක් නෑ. නමුත් මම ලෝභ දේශ මෝහ ආදී අකුසල ක්ලේශ ධර්මයන් යටපත් කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදී වාසය කරනවා. <coughs> යෙදී වාසය කරනකොට මම මගේ సంతාණය තුල අනුන් යටපත් කොට තමන් උසස් කොට ගන්න නැතුව සත්පුරුෂ ගුණධර්මයක යෙදී වාසය කරනවා. අන්නේ වාසය කරන නිසා මගේ సంతාණය තුල සත්පුරුෂ ධර්මයක් පවතිනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට තව කෙනෙක් කල්පනා කරනවා මම දෙවෙනි ධානය ලබාගෙන වාසය කරන්නේ. අනෙක් අයට දෙවෙනි ධානයක් ලැබුණේ නැහැ. මම ලෝභ දේශ මොහ ආදී අකුසල චේතනාවන් පියාගෙන අනුන් පහත් කොට මම ධානලාභියෙක් කියලා හැඟීමෙන් යුක්තව තමන් උසස් කොට වාසය කරමින් කාලය ගත කරනවා. අන්නේ කාලය ගත කරනකොට ඒ තනත්තාගේ సంతානය තුල අසත්පුරුෂ ධර්මය පවතිනවා කියන එක දේශනා කළා. යම් කෙනෙක් ඒ දෙවෙනි ධානයත් ලබා ලබා ගන්න නැතුව ಗುಣ ධර්ම වල යෙදී ලෝභ දේශ මෝහ ආදී ක්ලේශ ධර්මයන් රටපත් කරලා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදී වාසය කරමින් අනුන් හෙලා දකින්නේ තමන් උසස් කොට ගන්නෙත් නෑ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදී වාසය කරනවා ඒ වාසය කරන දැනත්තා තුළ සත්පුරුෂ ධර්මය පවතිනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඊළඟට තව කෙනෙක් මම පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන සමාපත්තිය ලැබුවා කියලා අනික් අයට නෑ කියලා තමන් උසස් කොට අරගෙන ලෝභ දේශ මෝහ ආදී ක්ලේශ ධර්මයන් එකතු කරගෙන අනුන් පහත් කොට සලකනවා තමන් උසස් කොට සලකනවා මම ධ්‍යානලාභී කෙනෙක් කියලා එහෙම පවතින අවස්ථාවකදී ඒ තනත්තාගේ సంతානයේ තුල අසත්පුරුෂ ධර්මය පවතිනවා ඒ අසත්පුරුෂ ධර්මයේ පවතින බව භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළා. පළවෙනි දෙවෙනි තුන්වෙනි ධානලාභියෙක් නෙමෙයි මම නමුත් මම සාසනික ප්‍රතිපත්ති මාර්ගය අනුගමනය කරනවා. අනුමමනය කරලා බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලාට අනුකූලව ජීවිතය පවත්වාගෙන යනවා. ඒ ප්‍රතිපත්තියේදී වාසය කරන නිසා මම අනුන් හෙලා දකින්නේ නැහැ. Taman උසස් කොට ගන්නෙ නැහැ. එහෙම ගන්නෙ නැත්නම් මගේ సంతානය තුළ සත්පුරුෂ ධර්මය පවතිනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළා. <coughs> ඒ වගේම තවත් කෙනෙක් කල්පනා කරනවා මම පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන සමාපatti ලැබුවා. මම ලෝභ දේශ මොහ ආදී කෙලෙස් ධර්මයන් මුල් කරගෙන අනුන් පහත් කොට සලකනවා. Taman උසස් කොට සලකනවා. මට විතරයි මේ වාගේ සම්පත්තියක් සපතක් තියෙන්නේ කියන හැඟීමෙන් කටයුතු කරනවා. අනුන් පහත් කොට තමන් උසස් කොට ගන්නා වාරයක් පාසාම අසත්පුරුෂ ධර්මයක් సంతානයේ ගොඩනැගෙනවා. කියන බව භාග්‍යතුන් වහන්සේ පෙන්눔 කළා. ඒ වගේම පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන සමාපatti ලැබුවත් නොලැබුවත් මම ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදී වාසය කරනවා. වැසේ වාසය කරන නිසා බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලා අනුව ගමන් කරනවා. ඒ ගමන් කරනකොට මගේ సంతානෙහි ඒ ක්ලේශ ධර්මයන් යටපත් වෙලා අනුන් හෙලා දකින්න නැතුව Taman උසස් කොට ගන්නෙ නැතුව වාසය කරන නිසා මගේ సంతානය තුළ සත්පුරුෂ ධර්මයේ පවතිනවා කියන එක භාග්‍යතුන් වහන්සේ පෙන්눔 කළා. ඒ වගේම යම් කිසි කෙනෙක් තව රූපාවතර ධානය සමාපatti තුලින් පළවෙනි දෙවෙනි තුන්වෙනි ධානය සමාපත්තිය ලබාගෙන වාසය කරනවා ඒ වාසය කරලා කල්පනා කරනවා මේ රූපේ තියෙන ආදීනව දැකලා ඒ රූපේ මේ ආදීනව සිහි කර කර ඒ වගේම රූපේ තියෙන රෝගාබාධයන් සිහි කරලා ඒ වගේම දේශිස් වඩේ සිහි කරගෙන මේ රූපේ තියෙන නිසායි මේ විදිහේ විපාකයකට එන්නේ කියලා මේ රූපේ නැති අරූපාවතර සමාපත්තියක් ලබන්න ඕනේ කියන අදහසින් ඒ රූපාවචර ධාන සමාපත්තියෙන් නැගී සිටලා ආකාසානාංචායතන මේ අරූප සමාපatti කුසල්නිත මුදුන්පත් කරගන්න ඕනේ කියන අදහසින් උපදවාගෙන මම ආකාසානාංචායතන සමාපත්තිය ලබාපු කෙනෙක් අනෙක් අය ලබලා නැහැ මම ලෝභ දේශ මොහ ආදී අකුසල චේතනාවන් මුල් කරගෙන අනික් අය පහත් කොට Taman උසස් කොට වාසය කරනවා කියන හිතනවා. එහෙම හිතනකොට సంతානයේ අසත්පුරුෂ ධර්මයක් ගොඩනගෙනවා. ඒ වාගේ යම්කිසි කෙනෙක් ඒ වාගේ සලකන් නැතුව ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදී කුසල් අරමුණු මුදුන්පත් කරගෙන මම වාසය කරනවා ඒ වාසය කරන නිසා මගේ సంతානය තුල සත්පුරුෂ ධර්මයක් ගොඩනගෙනවා කියන එක සිහිපත් කරගෙන වාසය කරමින් සත්පුරුෂ ගුණයේ පිහිටලා වාසය කරනවා ඒත් එකම ආකාසානං ඡායතනය ලබාගත් කෙනා ඒකේ ආදීනව සිහි කරලා විඥානන්ත ආයතනයේ ආනිසංශ සිහි කරලා ඒ විඥානන්ත ආයතන සමාපත්තිය ලබනවා. ඒ ලබාගෙන වාසය කරමින් මම ඒ උසස් කොට මේ සමාපත්තිය ලැබුවා අනික් අයට ඒ සමාපත්තියක් නැහැ. මම තමයි උසස් කෙනා කියන හැඟීමෙන් කටයුතු කරනකොට ඒ సంతානයේ අසත්පුරුෂ ධර්මයක් ගොඩනගෙනවා සත්පුරුෂ ධර්මයටපත් වෙනවා. එහෙම අසත්පුරුෂ ධර්මයක් එයා මේ ගොඩ නගා ගන්න නැතුව සත්පුරුෂ ධර්මයේ පිහිටලා ධර්මානුධර්මයේ වාසය කරමින් කටයුතු කරන සෑම කෙනාගේම సంతානය තුළ මෙන්න මේ සත්පුරුෂ ගුණය නිසා අනුන් හෙලා දක්වන්නේ නැති නිසා Taman උසස් කොට ගන්නෙ නැති නිසා මේ වාගේ උතුම් ගුණ ධර්මයක් මගේ సంతානය තුළ පවතිනවා කියන චේතනා මුදුන්පත් කරගෙන කුසල් අනුමුණේ සිහිනුවන පිහිටවාගෙන කාලය ගත කරනවා නම් සත්පුරුෂ ධර්මයක් පවතිනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඊළඟට තව කෙනෙක් කල්පනා කරනවා මං රූපාවචන ධ්‍යාන සමාපatti ලැබුවා. ඒ වගේම ආකාසානාන්ත ආයතන ලැබුවා, විඥානන්ත ආයතනෙ ලැබුවා. එයින් නැගී එයින් ආදීනව සිහි කරලා ආකින්තන්නා ඇතන සමාපත්තිය ලබන්න ඕනේ කියන අදහසින් මනස්කාර කරමින් කණුන් එලා ඩකමින් කාලය ගත කරනවා ඒ කාලය ගත කරමින් වාසය කරනකොට සත්පුරුෂ ධර්මයක් సంతානයේ ගොඩ නැගෙන්නේ නැහැ අසත්පුරුෂ ධර්මයක් ගොඩ නැගෙනවා ඒ ගොඩ නැගෙන නිසා අනුන් පහත් කොට Taman උසස් කොට සලකනවා කියන එක දේශනා කළා. ඒ වගේම ඒනොත් නවතින්න නැතුව ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදී වාසය කරන කෙනා කල්පනා කරනවා මේ වාගේ උසස් ගුණ ධර්මයක් මම මට නොතිබුණත් මම ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදී වාසය කරන්නේ. ඒ නිසා අනුන් පහත් කොට Taman උසස් කොට සලකන්නේ නැහැ. ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදී වාසය කරන නිසා මගේ సంతානයේ සත්පුරුෂ ධර්මයක් පවතිනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළා. ඊළඟට කල්පනා කරනවා මම අරූප සමාපත්තිත් ලැබුවා. ඒ වගේම රූපාවතර සමාපත්තිත් ලැබුවා. දැන් මම නේම සංඥා නාසඤ්ඤායතන සමාපත්තියෙන් වාසය කරන්නේ අනුන්ට එහෙම එකක් නැහැ කියලා අනුන් පහත් කොට Taman උසස් කොට සලකන වාරයක් පාසාම අසත්පුරුෂ ධර්මයක් ගොඩනගෙනවා. අන්නේ අසත්පුරුෂ ධර්මයේ ගොඩ නැගෙන නිසා තමන්ගේ సంతානෙහි අසත්පුරුෂ ධර්මයක් පවතින බව අසත්පුරුෂ ධර්මයක් පවතිනවා. ඒ නිසා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදී වාසය කරන ධර්මානුධර්ම ගුණධර්ම වල යෙදී වාසය කරන බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලානුව ගමන් කරන කෙනාට කවදාවත් මේ Taman උසස් කොට සලකන්නේ නැහැ. අනුන් පහත් කොට සලකන්නේ නැහැ. ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදී වාසය කරනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළා. මෙන්න මේ විදිහට පෙන්눔 කරලා සත්පුරුෂ ගුණයේ පිටලා කටයුතු කරන කෙනා මේ වාගේ උතුම් ගුණ ධර්මයන් ආරක්ෂා කරගෙන රූපාවචර සමාපත්තිත් අරූපාවචර සමාපත්තිත් ලබා ගත්නම් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදී වාසය කරනවා නම් අනුධම්මකාරීව වාසය කරනවා නම් බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලා අනුව ගමන් කරනවා නම් ඒ සමදනාගේම సంతානයේ තුල සත්පුරුෂ ධර්මයේ පිහිටනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ සත්පුරුෂ ධර්මය කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළේ ශාසනික ප්‍රතිපත්ති පුරන සෑම දෙනාගේම సంతානිය තුළ නිහතමානීත්වය වැඩෙනවා. ඒ වාගේම කළගුණ සැලකීම වැඩෙනවා. කළගුණ සලකන උතුමන් බවට පත් වෙනවා. ඒ වාගේම කළ උපකාර මතක් වෙනවා. කළ උපකාර වලට ප්‍රතිඋපකාර කරනවා. මේ වාගේ උතුම් ගුණ සිහි කරගෙන කාලය ගත කරන ධර්මාලු ධර්ම ප්‍රතිපත්තියේ දෙන සෑම කෙනාගේම సంతානයේ තුල ධර්මාලු ධර්ම ප්‍රතිපත්තියේදී වාසය කරනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙම කෙනෙක් කවදාවත් අනුන් පහත් කොට සලකන්නේ නැහැ. තමන් උසස් කොට සලකන්නේ නැහැ. මං සිල් දකින්න කෙනෙක්, භාවනා කරන කෙනෙක්, ධර්මාලු ධර්ම ප්‍රතිපත්තියට පුරන කෙනෙක් මං විතරයි මේවා සාසනික වශයෙන් කරන්නේ අනික් අය කරන්නේ නැහැ අනික් අය පහත් කොට සලකනවා එහෙම සලකන වාරයක් පාසාම අසත්පුරුෂ ධර්මයක් තමයි సంతානයක ගොඩ නැගෙන්නේ එහෙම අනුන් පහත් කොට Taman උසස් කොට සලකන්නේ නැතුව බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලාට අනුකූලව ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදී වාසය කරනවා නම් සාමීති පටිපන්න ගුණයේ වෙදී වාසය කරනවා නම් අනුධම්මකාරීව වාසය කරනවා නම් ඒ වාසය කරන සමදනාගේම సంతානය තුල ඒ සත්පුරුෂ ගුණධර්මයේ දියුණු වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කරවදාලා. ඒ නිසා කෘතවේදීත්වය දලාගෙන ධර්මාන ධර්ම ප්‍රතිපත්තියේදී තමන්ට කළ උපකාරවලට ප්‍රත්‍යුපකාර සිහිපත් කරමින් ප්‍රත්‍යුපකාර සිහියට නගාගෙන ප්‍රත්‍යුපකාර දක්වමින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදී වාසය කරන සෑම දෙනාගේම సంతානයේ තුල සත්පුරුෂ ගුණ ධර්මයක් සම්පූර්ණ වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ නිසා මේ සත්පුරුෂ ගුණෙහි පරතරට ගියා වූ උත්මයන් වහන්සේලා තමයි සසර සුවසේ පාරමී පුරන මහා බෝසතාණන් වහන්සේලා. ඒ බෝසතාණන් වහන්සේලා සත්පුරුෂ ගුණෙහි ඊටනා වාසය කරන්නේ කවදාවත් අනුන් හෙලා දකින්නේ නැහැ. ඒ වගේම අනුන් පහත් කොට සලකන්නේ නැහැ. Taman උසස් කොට ගන්නෙ නැහැ. ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදී වාසය කරන උත්තමයන් වහන්සේලා බවට පත් වෙනවා. සුවසේ පාරමී සම්මයන් සම්පූර්ණ කරගෙන ලෞතර සම්මා සම්බුද්ධත්වයේ ලැබුවෙන් පස්සෙත් ලෝකයට ගෙනහර දක්වන්නේ සත්පුරුෂ ගුණයයි. සත්පුරුෂ ගුණයේ කලගුණ සැලකීමේ උතුම් ගුණයේ පිහිටලා තමයි බෝධි සම්භාල ධර්මයන් පුරන්ඩ වාසනාව උදා කරගන්නේ. ඒ උදා කරගත්ත බෝධි සම්පාල ධර්මයන් මුදුන්පත් කරගෙන දඹදිව බුද්ධගයා සුද්ධ භූමියේදී සපරිවාර මාර පරාජය කොට ලෞතුරා බුද්ධත්වයේ ලබාගෙන පළමුවෙන්ම ලෝකයාට ආදර්ශ දෙමින් කළගුණ දලකීමේ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන කළගුණ සැලකීම සිදු කරලයි තමන් වහන්සේලාගේ බුද්ධ කුට්ටිය සම්පූර්ණ කරමින් ශාසන ප්‍රතිපදාව අනුගමනය කරන්නේ අන්නේ ශාසන ප්‍රතිපදාව අනුගමනය කරන ධර්මානුධර්ම ප්‍රතිපatti පුරන සෑම දෙනාගේම సంతානය තුළ සත්පුරුෂ ගුණ ධර්මය දිනු වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ පහදා වදාලා අන්නේ පහදා වදාන සත්පුරුෂ ගුණය අපි නුවණින් සලකාගෙන කටයුතු කරන්නට ඕන ඒ නිසා අසත්පුරුෂ ධර්මයේ වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ ගුණ ධර්මයේ ආරක්ෂා කළත් තමන් උසස් කොට අනුන් පහත් කොට සලකන යම් කෙනෙකුගේ సంతානයක පවතින ධර්මතාවයක් තියෙනවා නම් ඒ ධර්මතාවයේ අසත්පුරුෂ ධර්මයක් බව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කොට වදානා ඒ වගේම සත්පුරුෂ ධර්මයක් බවට පත් වෙන්නේ කළගුණ දන්න, කළගුණ අඳුනන, කළගුණ සලකන ප්‍රතිපatti පුරන ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ යෙදී වාසය කරන සාමීති ප්‍රතිපන්න ගුණයේ යෙදී වාසය කරන අනුධම්මකාරීව වාසය කරන සත්පුරුෂයන්ගේ సంతානය තුල සත්පුරුෂ ධර්මයක් පීඨනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාලා. ඒ නිසා ඒ සත්පුරුෂ ගුණයක් තුල තමයි ශාසන ධර්මයේ පිහිටන්නේ. ඒ ශාසන ධර්මයේ පිහිටනකොට ධර්මාලු ධර්ම ප්‍රතිපත්තියේ යෙදී වාසය කරන සමදනාගේම సంతානයේ තුල සීලාදී ප්‍රතිපත්ති ගුණධර්ම ආරක්ෂා වෙනවා. ඊළඟට ධ්‍යාන සමාපatti උපදවා ගැනීමට උපකාර වෙනවා. ඒ වාගේ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගන්න වාසනා ශක්තිය ලැබෙනවා. සමාධි ඥාන, භාවනා ඥාන, විදර්ශනා ඥාන, මාර්ග ඥාන සියල්ලක්ම උපදවාගෙන සත්‍තිස් බෝධිපාක්ෂි ධර්මයන් වර්ධනය කරගෙන පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලා ගමන්ගත් නිවන් මාර්ගයේ ගමන් කරන සත්පුරුෂ సంతානියක් තුලින් ලැබෙන ධර්මඥානය උපදවාගෙන බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලා අවබෝධ කොට වදාළ දුක්ඛය සමුදය නිරෝධය මාර්ගයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන ලෞතර සනසිල්ලෙන් නිවන් අවබෝධ කරගන්න වාසනා ශක්තිය උදා වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ මේ සත්පුරුෂ සූත්‍රයෙන් දේශනා කොට වදාලා. ඉතින් ඒ වාගේ උතුම් ගුණ ධර්මයක් ආරක්ෂා කරගෙන ශාසනික පිළිවෙත් මඟ අනුගමනය කරන සෑම දෙනාටම මේ උතුම් ප්‍රතිපත්තියේ ඊතාවත්ම ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්තිදායේ උතුම් කුසල් අනුමුණක් බවට පත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර අද මේ උතුම් ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ දරන නිට්ටඹුව ගන් පොකුණගම පදිංචි දයානන්ද තිසේරා මහත්මයා සහ සෝමා පන්වීර මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් අද මේ ධර්ම දානමේ පින්කමක් ඇටියෙද ධර්ම දේශනාව සඳහා ආරාධනා කරමින් උතුම් කුසල් අරමුණු මුදුන්පත් කර ගන්නට යෙදුණා. මේ ඉදීමෙන් බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු වෙන උතුම් කුසල් අරමුණු මුදුන් පමුණවා ගැනීමේ චේතනා මුදුන්පත් කරගෙන ඉහළ ඉඟුල්ගොඩ පදිංචිව සිටි හරවලිස් පීරිස් තිසේරා වෙදමාත්මානන් සහ ටීඑම් ප්‍රණවීර මෙතිනිය වන තම දෙමාපියන් දෙපළටත් වරකාපල මිනේරි පිටියේහි පදිංචිව සිටි හෙන්ඩික් පොන්වීර මෙතිතුමා සහ මෙතිනිය වන තම දෙමාපිය දෙපළත් දෙපළටත් මිය ගිය සියලු ඥාතීන් සිහිපත් කරලා පින් පින් අනුමෝදන් වීමත් පිණිසත් නිට්ටඹුව රන්පමුණගම පදිංචි දයානන්ද සේරා මහත්මයා සහ සෝම පොන්වීද යන දූ දරුවන් විසින් ඥාතීන් විසින් පසුගිය දෙසැම්බර් සැප්තැම්බර් මාස 25 වන දින සිදු කරන අද ධාතු පූජාව සහ අද දින සිදු කරන ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරාගෙන ඒ ඥාතීන්ට පින් දීමේ උතුම් කුසල් අනුමුණු මුදුන්පත් කරගෙන මේ ධර්ම දේශනාව පවත්වන්නේ ඒ නිසා ඒ නමින් පරලොව නම් සඳහන් කළ නමින් පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ උදාරතර පුණ්‍ය ශක්තිය පෙනී අනුමෝදන් වී සුගති සංඛ්‍යාට සබලබා පාරමී පුරාගෙන සාන්ත නිවන් සුව අවබෝධ කරගන්න මේ උතුම් කුසලයට එකසේම හේතු ආසනා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තවද මෙම මෙම පින් බලයෙන් ඕමාගම වලව්ව පාරේ පදිංචිව සිටි විශ්‍රාමලා පිදුහල්පති බී චන්ද්‍රසේන මැතිතුමා සහ එම මැතිණියටත් දෙවිවල දෙක් අධිපතිව සිටි KLDP ගුණසේකර මෙතුමාණන්ටත් නිවන් සප ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනා මුදුන්පත් කරගෙන පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සමදෙනාටත් මේ උදාාරතර පුණ්‍ය ශක්තිය පෙනී අනුමෝදන් වී සුගති සංඛ්‍යාට සප ලබා පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන සාන්ත නිවන් සුව ලබත්වා කියලා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරමු. ඒ වගේ මේ විදිහේ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගත්ත සෑම දෙනෙක්ම ඒ ධර්ම දේශනාව සඳහා ආරාධනා කළ දයානන්ද සේරා මහත්මයාණන්ට සෝමා මුන්වීර මහත්මිය ඇතුළු ඒ පවුල්වල සියලු දෙනාටත් ඒ නම් සඳහන් කරන පවුල්වල දූදරු පිරිසටත් නෑදෑ පිරිසටත් හිතවත් පිරිසටත් කල්යාණ මිත්‍රත්වයෙන් කලගුණ සැලකීමේ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන සත්පුරුෂ ගුණයක පිහිටලා පරලෝකීය ඥාතීන්ට පින්දීමේ උතුම් කුසල් අරමුණෙන් සිදු කරගත් මේ වාසනාවන්ත පුණ්‍ය ශක්තිය ආනුභාව බලයෙන් රත්නත්‍රේ ආනුභා බලයෙන් තව තවත් උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන සාසනික පින්කම් සිදු කරගන්නට ශක්තිය බලය ධෛර්යය වීර්ය ආශිර්වාදයේ නිදුක් නිරෝගී භාවයේ චිරදීවණය ලැබේවා තම තමන් කරන කියන රැකී ආරක්ෂා වෙළඳ ව්‍යාපාර ගොවිතැන් අධ්‍යාපන කටයුතු ආදී පූර්ණ චන්ද්‍රයාසේ පිළිත්‍රි ශස්ත්‍රීක බවට පත් වී ධනදාන යසීස සම්පත් වර්ධනය කරගෙන පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවේ සනසන ලෝකෝත්තර සනසිල්ලෙන් නිවන් අවබෝධ කරගන්න සෑම දිනාටම මේ උතුම් කුසල වාසනා ශක්තිය එකසේම හේතු වේවා වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු. ආකාශන්තා ච බුම්මන්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රැක්කන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු ත්වං සදාතේ